තෙරුවන් ගුණ දැනීම බුදුගුණ නොදන්නවුන්ට බුදුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇතිවිය නොහැකිය. මදක් බුදුගුණ දන්නවුන්ට මද ශ්‍රද්ධාවක් දුබල ශ්‍රද්ධාවක් ඇතිවේ. බොහෝ බුදුගුණ දන්නවුන්ට මහත් වූ ශ්‍රද්ධාවක් බලවත් ශ්‍රද්ධාවක් කවරෙකු විසිනිදු වෙනස් කළ නොහෙන අචල ශ්‍රද්ධාවක් ඇතිවේ. බුදුගුණ දැනීම මද පමණට ඔහුට ඇතිවන ශ්‍රද්ධාව දුබලය. බුදුගුණ දැනීම වැඩි වැඩි පමණට ඔහුට බලවත් ශ්‍රද්ධාවක් ඇතිවේ. වැඳුම් පිඳුම් කිරීමෙන් වන කුසලය කුඩා මහත් වන්නේ එය කරන සිත හා ඇතිවන ශ්‍රද්ධා ප්‍රඥාදීන් අනුවය. මන්ද ශ්‍රද්ධා ප්‍රඥාවෙන්ගෙන් යුක්ත කුසලය අල්පඵල අල්පානිසංස වන්නේය. බලවත් ශ්‍රද්ධා ප්‍රඥාවන්ගෙන් යුක්ත කුසලය මහත්ඵල මහානිසංස වන්නේය. මහත්ඵල මහානිසංස වන පරිදි වැඳුම් පිඳුම් කිරීමේ කුසලය ඇති කරගත හැකි වීමට තෙරුවන් ගුණ දැන ගැනීමට උත්සාහ කළ යුතුය. බුදු ගුණ ඊතා බොහෝය. ආකාශයසේ අනන්තය කියා නිම කළ නොහැකිය. බුද්ධෝපි බුද්දස්ස බණීය වන්නං කප්පම්පි චේ අඤ්ඤ මහා සමානෝ කීයේත කප්පෝ චිර දීග මන්තරේ වන්නෝ නකීයතේ තථාගතස්ස බුදු කෙනෙකුන් විසින් අනෙකක් නොකියමින් කපක් මුළුල්ලෙහි බුදුගුණම කීවද දීර්ඝ කාලයකින් කල්පය ගෙවි යනු මිස බුදුගුණ කියා නොනිමෙන බව මේ ගාථාවෙන් දක්වන ලදී. මේ මහා බුදුගුණ ස්කන්ධයේහි පෘථග්ජනයන්ට අවිෂය බොහෝ අලෞකික ගුණද ඇත්තේය. ਸਰවාකාරයෙන් බුදුගුණ දන්නෝ බුදුවරයෝමය සාරිපුත්තාදී මහා තෙරුන් වහන්සේලා උවද සර්වාකාරයෙන් බුදු ගුණ දැනගැනීමට සමත් නොවන්නාහ. ඒ ඒ පුද්ගලයන්ගේ බුදු ගුණ දැනීමේ తත්වය දීඝනිකාය සම්පසාදනීය සූත්‍ර අටුවාවෙහි මෙසේ විස්තර කර තිබේ. ලෞකික මහජනයා තම තමා දත් පරිදි බුදු ගුණ සිහි කරති. සකල ලෞකික මහජනයාට වඩා එක් සෝවාන් පුද්ගලයෙක් බුදුගුණ මහත් කොට අදහයි. සෝවාන් පුද්ගලයන් සියයකට දහසකටද වඩා එක් සකදාගාමී පුද්ගලයෙක් බුදුගුණ මහත් කොට අදහයි. සකදාගාමීන් සියයකට දහසකටද වඩා එක් අනාගාමී පුද්ගලයෙක් බුදු ගුණ මහත් කොට අදහයි. අනාගාමීන් සියයකට දහසකටද වඩා එක් අරහත් පුද්ගලයෙක් බුදුගුණ මහත් කොට අදහයි. සාමාන්‍ය අරහත් පුද්ගලයන්ට වඩා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා බුදුගුණ මහත් කොට අදහති. අසූ මහා ශ්‍රාවකයන් අතරෙනිදු මහා කශ්‍යප, අනුරුද්ධ, මහා කච්චායන, මහා කොට්ටිත යන මහරහතන් වහන්සේලා බුදුගුණ මහත් කොට අදහති. උන්වහන්සේලාට වඩා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමද උන්වහන්සේලාගෙන් සැරියුත් මහතරුන් වහන්සේද බුදුගුණ මහත් කොට අදහති. සැරියුත් මහතරුන් වහන්සේටද වඩා එක් පසේ බුදු කෙනෙකුන් වහන්සේ බුදුගුණ මහත් කොට අදහති. සිවුරු කොනේ එකිනෙක ගැටී සිටින පරිදි සක්වල පුරා වැඩ සිටින පසේ බුදුරයන් වහන්සේලා සමූහයක් විසින් සිහි කරන බුදු ගුණවලට වඩා එක් ලෝතුරා බුදු කෙනෙක් බුදු ගුණ මහත් කොට අදහන්නහ. ආර්ය පුද්ගලයන්ට මිස පෘථග්ජනයන්ට ගැඹුරු බුදු ගුණ දත හැකි නොවතුදු වන්දනා පූජාවන් මහත්ඵල කර ගැනීමට පෘථග්ජනයන් විසින් දත හැකි බුදු ගුණ දැන ගැනීමම ප්‍රමාණවත් බව කිව යුතුය. පෘථග්ජනයන්ගේ බුදුගුණ ඇදහිීමද අනේකාකාරය. ඇතැම්හු මදක් බුදුගුණ දනිති. ඇතැම්හු බොහෝ දනිති. ඒ ඒ පුද්ගලයාගේ දැනීම අනුව පුණ්‍යඵලයේ අඩු වැඩි බව සැලකිය යුතුය. පුණ්‍යඵලය පිළිබඳ දැනීම හෝ නොදැනීම අනුවද කුසලයාගේ අල්ප ඵල මහත් ඵලභාවය කිව යුතුය. වැඳුම් පිඳුම් කිරීමේදී පුණ්‍ය ඵලය නොදැන කරන්න හුගේ කුසලය අල්ප ඵල වේ. මදක් දන්න හුගේ කුසලයට මධ්‍යම ඵල වේ. බොහෝ දන්න හුගේ කුසලය මහත් ඵල වේ. කිං පන සම්මා සම්බුද්දේන සාරිපුත්ත තේරස්ස දින්නම් මහප්පලං උදාහු සාරිපුත්ත තේරේන සම්මා සම්බුද්දස්සාති සම්මා සම්බුද්දේන සාරිපුත්ත තේරස්ස දින්නම් මහප්පලං කස්මා සම්මා සම්බුද්ධං තපෙත්වා අඤ්ඤේ දානස්ස විපාකං ජානිතුං සමත්තෝ නාම නත්ති දක්ඛින විභංග සුත්ත අට කතා මේ අටුවා පාඨයෙන් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් සරියුත් මහතෙරුන් වහන්සේට දෙන දාණය සරියුත් මහතෙරුන් වහන්සේ විසින් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේට දෙන දාණය යන මේ දෙකින් වඩා මහත්ඵල විය යුත්තේ කවර දානයක්ද යන මේ ප්‍රශ්නය නගා බුදුන් වහන්සේ විසින් සැරියොත් මහතෙරුන් වහන්සේට දෙන දාණය වඩා මහත්ඵල බව දක්වති. එයට හේතුව සැරියොත් මහතෙරුන් වහන්සේට වඩා තථාගතයන් වහන්සේගේ දාන ඵලය දන්නා භවය යැයි කියති. ප්‍රතිග්‍රාහක ගුණ සම්පත්තිය අනුවම දාන ඵලය කියතොත් ශ්‍රාවකයෙකු වන සරියුත් මහතෙරුන් වහන්සේට දීමට වඩා බුදුන් වහන්සේට දීම මහත් ඵල බව කිව යුතුය. තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේට වඩා ගුණයෙන් ඊතා පහත් වන සැරියුත් මහතෙරුන් වහන්සේට දීම මහත් ඵල පිනක් වීම පිළිබඳ ප්‍රතිග්‍රාහක ගුණයට වඩා දායකයාගේ අනුසස් දැනීම ප්‍රධාන කරුණක් වන බව පෙන්වා ඇත. තථාගතයන් වහන්සේ හා සරියුත් මහතෙරුන් වහන්සේ පිළිබඳ වූ මේ දාන කතාව උපමා කතාවකි. මේන් දාන ආදී ක්‍රියා කිරීමෙන් බුදුන් වහන්සේට හෝ සරියුත් මහතෙරුන් වහන්සේට පින් සිදුවෙතයි වරදවා නොදතු යුතුය. මතු උත්පත්තියට හේතු වන තණ්හාව අරහත් මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම නැසූ බුද්ධාදීන්ට පව් පින් සිදුවීමක් නැත. ඉහත කී අටුවා පාඨයෙන් දැක්වෙන්නේ පිනක් වෙතහොත් ඊතා හොඳින් දානෙහි අනුසස් දන්නා වූ තථාගතයන් වහන්සේගේ දාණය වඩා මහත් ඵල දානයක් වන බවය කුසල අකුසල වන්දනා මිසදුටු වූ ලෝකේහි ශ්‍රේෂ්ඨයෝ මොහුය ඔවුනට වැඳුම් පිදුම් කිරීමෙන් දෙලොවටම යහපතක් වන්නේ යයි සලකා දෙවිවරුන්ට වැඳුම් පිදුම් කරති. ඔවුන්ගේ ඒ වන්දනාව දෘෂ්ටි සහගත බැවින් අකුසලයකි. බෞද්ධයෝද යමක් කරවා ගනු පිණිසත් ලබා ගනු පිණිසත් දෙවියන්ට හා ඇතැම් උසස් ආයට වඳිති. ඇතැම් බෞද්ධයෝ සමහර විට ඒ අදහසින් භික්ෂූන්ටද වඳිති. ලෝභ සහගත සිතින් කරන ඒ වැඳීම්ද අකුසල පක්ෂයට අයත් වේ. එහෙත් ඒවා අපායට යන තරම් අකුසල් නොවේ. නොවැඳී සිටිය හොත් ඔවුන්ගෙන් නපුරක් විය හැකියයි සලකා රජා අදීනට බිය නිසා වඳಿತಿ. එයත් කුසල පක්ෂයට අයත් වන්දනාවක් නොවේ. ජාතික සිරිත් වශයෙන් කුල සිරිත් වශයෙන් කරන වන්දනාවක්ද ඇත්තේය. කරන්න වුන්ගේ අදහස් අනුව ඒවා කුසල අකුසල දෙපක්ෂයට අයිති විය හැකිය. කවර පක්ෂයකට අයත් වූද ඒ වායේද සැලකිය යුතු විපාක දාන ශක්තියක් නැත්තේය. මුන්වහන්සේ පවින් වැළකී සිටින්නා වූ සිල්වත් වූ මෛත්‍රී කරුණාදී ගුණවලින් යුක්ත වූ කෙලෙස් නැති කළා වූ හෝ නැති කිරීමට උත්සාහ කරන්නා වූ හෝ උත්තම පුද්ගලයෙක් යයි සලකා ලාභ අපේක්ෂාවෙන් තොරව සුද්ධ චිත්තයෙන් තමාගේ ගෞරවය දැක්වීම වශයෙන් ගුණවතුනට කරන වන්දනාව මහත්ඵල මහානිසංසදායක කුසලයක් වන්නේය. වැඳුම් පිඳුම් කිරීමට සුදුස්සෝ ගුණෙන් හා වයසින් වැඩි වූවෝ වැඳුම් පිදුම් කිරීමට සුදුස්සෝය. වන්දනාව, පූජාව, සත්කාරය මහත්ඵල වීමට බාධක වූ සකල ක්ලේශයන් නිර්වශේෂයෙන් මතු නූපදනා පරිද්දෙන් ප්‍රහාණය කර ඇති නිසාද වන්දනා පූජා සත්කාරයන් මහත්ඵල වීමට හේතු වන සීලාදී අපරිමිත ගුණස්කන්ධයකින් යුක්ත වන නිසාද තථාගතයන් වහන්සේ ලෝකයේහි වන්දනා පූජා සත්කාරයන්ට සුදුස්සන්ගෙන් අග්‍ර වූ සේක. නයිමස්මින් ලෝකේ පරස්මින් වා පන බුද්දේන සෙට්ටෝ සදිසෝච විජ්ජති යමාහු නෙය්‍යානං අග්ගතං ගතෝ පුඤ්ඤත්තිකානං විපුල ඵලේසින් දක්ෂිණ විභංග සුත්තාට්ඨ කතා මේ ලෝකේහි හෝ අන්ලෝක හෝ බුදුන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨයෙක් හෝ සම වූවෙක් නැත ඒ තථාගතයන් වහන්සේ පින් කැමැති වන්නා වූ මහත්ඵල බලාපොරොත්තු වන්නා වූ පුද්ගලයන් විසින් පූජා සත්කාර කිරීමට සුදුසු පුද්ගලයන්ගෙන් අග්‍රබවට පැමිණිසේක යනු ඒ ගාථාවේ තේරුමයි ලෝකේ පූජා සත්කාරවලට සුදුසු අන්‍ය පුද්ගලයන් හට තමන් විසින් වැඳුම් පිදුම් කිරීමට සුදුසු තමන්ට වඩා උසස් පුද්ගලයෝද ඇත්තාහ. තථාගතයන් වහන්සේට වනාහි තමන් විසින් ගරු බුහුමන් කිරීමට සුදුසු තමන්ට වඩා උත්තම පුද්ගලයෙක් නැත්තේය. සර්ව කෙලෙසුන් නසා සර්වඥ සිටින්නා වූ තථාගතයන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨයෙකු නැති බව පුදුම කරුණක් නොවේ. බෝධිසත්වයන් වහන්සේ මෞකුසින් බිහි වූ කෙනෙහිම උතුරු දිග බලා සත් පියවරක් ගමන් කොට ලෝකයේ බලා වදාළ අවස්ථාවෙහිදීද සොළොස් කපක් ආයු ඇති ශීනාශ්‍රව මහා බ්‍රහ්ම තෙමේද උන්වහන්සේට වැඳ ඔබ වහන්සේ ලෝකයේහි මහා පුරුෂයාණෝය නුඹ වහන්සේ ලෝකයේහි අග්‍රවනසේක ශ්‍රේෂ්ඨ වනසේක ජේෂ්ඨ වනසේකයයි ඉමහත් ප්‍රීතියෙන් ප්‍රකාශ කළේය දිනක් තථාගතයන් වහන්සේ වෙත වේරඤ්ඤා නම් මහලු බමුණෙක් පැමිණ පිළිසඳර කතා කොට මහලු බමුණන්ට ගරු බුහුමන් නොකිරීම ගැන තථාගතයන් වහන්සේට දෝෂාරෝපණය කළේය. එකල්හි තථාගතයන් වහන්සේ යංහි බ්‍රාහ්මණ තථාගතෝ අභිවාදෙය්‍යවා පච්චුට්ඨෙය්‍ය වා ආසනේනවා නිමන්තෙය්‍යවා මුද්දා පිස්ස විපත්තෙය්‍ය බ්‍රාහ්මණය තථාගත තෙමේ යමෙකුට වඳීනම් හුනස් නෙන් නැගිට පෙර ගමන් කෙරේනම් ආසනයේ නිමන්ත්‍රණය කෙරේ නම් තල් ගෙඩියක් නටුවෙන් ගිලිහි වැටෙන්නාක් මෙන් ඔහුගේද හිස ගිලිහි වැටේයයි වදාළසේක. සකල ක්ලේශ ප්‍රහාණයෙන් පාරිශුද්ධියට පැමිණ සිටින්නා වූද ශීලාදී අනේක ගුණයන්ගෙන් යුක්ත වන්නා වූද පසේ බුදුවරු හෝ රහත් වූද ඕදාරික ක්ලේශයන් ප්‍රහාණය කර සිටින සෝවාන් සකදාගාමි අනාගාමි ආර්ය පුද්ගලයෝද වැඳුම් පිදුම් කිරීමට සුදුස්සෝය. ගිහිගෙය හැර පැවිදි බිමට බැස සාමණේර සීල උපසම්පදා සීලයන් ඇතුළු ගුණධර්ම රකින්නා වූ පෘථග්ජන පුද්ගලයෝද සිල් රැකෙනා උපාසක උපාසිකාවෝද මාපියෝද සිල් රකින තාපසවරුද වැඩිමහල්ලෝද වැඳුම් පිදුම් වලට සුදුස්සෝ වෙති. වැඳිය යුත් පිළිවෙල ලෝතුරා බුදුන් වහන්සේට සෑමදෙනා විසින්ම වැඳිය යුතුය. වයසින් කොතෙක් වැඩි වුවද ගිහියා විසින් බාල පැවිද්දාට වැඳිය යුතුය. පැවිද්දන් විසින් ගිහි මාපියනට නොවැඳිය යුතුය. ගිහි මාපියන් විසින් පැවිදි දරුවන්ට වැඳිය යුතුය. වයසෙන් වැඩි වුවද සාමණේරයන් විසින් වයසින් අඩු උපසම්පදා උපසම්පන්නයන්ට වැඳිය යුතුය. උපසම්පන්නයන් විසින් උපසම්පදාවේ වයස අනුව වැඳීම් කළ යුතුය. වයස අඩු වුවද කලින් උපසම්පදාව ලබා ඇති භික්ෂුවට පසු උපසම්පදාවලත් භික්ෂුව විසින් වැඳිය යුතුය. බාලයා රහත් වුවද වැඩිමහලු පෘථග්ජන භික්ෂුවට වැඳිය යුතුය. ගරු බුහුමන් කළ යුතුය. එක් සමයක්හි තථාගතයන් වහන්සේ මහා සංගණ පිරිවරා විශාලා මහනුවර සිට සවැත් නුවර බලා වැඩම කළසේක. ඒ සමයේහි ෂට් වර්ගික භික්ෂූන් වහන්සේගේ අතවැසි භික්ෂූහු පළමුවෙන් විහාරයට වැඳ මේවා අපගේ උපාධ්‍යයන්ටය මේවා අපගේ ආචාර්යවරුන්ටය මේවා අපටය කියා සංඝසතු සෙනසුන් වෙන් කරගත්හ නිදන අසුන් වෙන් කරගත්හ එකල්හි ශාරිපුත්‍රස්ත වීරයන් වහන්සේ බුදු පාමුක් මහ සංඝන පසුපසින් වැඩම කොට ආවාසයක් නොලැබ සැතපීමට අසුනක් නොලැබ ගසක් මුල වැඩහුන් සේක. තථාගතයන් වහන්සේ රාත්‍රියේ අවසාන භාගයේ නැගිට කැස්සාහ. සරියුත් මහතෙරුණෝද කැස්සාහ. තථාගතයන් වහන්සේ මෙහි කවරෙක් දැයි වදාළසේක. ස්වාමීනි මම ශාරිපුත්‍රේමියයි සරියුත් හිමියෝ කීය. තෙපි මෙහි කුමක් සිටින්නාහුද? යැයි වදාළ කල්හි සරියුත් හිමියෝ කරුණ තථාගතයන් වහන්සේට සැලකලහ. තථාගතයන් වහන්සේ ඒ කරුණෙන් භික්ෂු සංඝයා රැස් කරවා මහණෙනි සවග මහණුන්ගේ ගෝලයෝ බුදුපාමුක් මහසඟනට ඉදිරියෙන් ගොස් ආවාස වෙන් කර ගනිත්‍ය සයනාසන වෙන් කර ගනිත්‍ය යන මේ කරුණ සැබෑදයි අසා සැබෑයි භික්ෂූන් පිළිතුරු දුන් කලෙහි ඒ කරුණ ගැන ගර්හා කොට දැහැමි කතාවක් කොට මෙසේ වදාළසේක. මහණෙනි ප්‍රධාන ආසනය පළමුවෙන් දෙන පෑන් පළමුවෙන් දෙන වාචනය පිළිගැනීමට කවරෙක් සුදුසු වේද? එකල්හි බොහෝ භික්ෂූහු කැත්කුලයෙන් පැවිදි වූ මහණ සුදුසුය. බමුණු කුලයෙන් පැවිදි වූ මහණ සුදුසුය. ගෘහපති කුලයෙන් පැවිදි වූ මහණ සුදුසුය. සෞත්‍රාන්ත්‍රයක භික්ෂුව සුදුසුය. විනේතර භික්ෂුව සුදුසුය. ධර්ම කතික භික්ෂුව සුදුසුය. ධානලාභී භික්ෂුව සුදුසුය. යනාදීන් තම තමන්ගේ අදහස් පැවසූහ. එකල්හි තථාගතයන් වහන්සේ තිත්තිර ජාතකයේ වදාරා එයින් වැඩි මහල්ලන්ට ගරු බුහුමන් කළ යුතු බව දන්වා භික්ෂූන් අමතා අනුජානාමි භික්ඛවේ යතා බුද්ධං අභිවාදනං පච්චුට්ටානං අංජලි කම්මං සාමීචි කම්මං අග්ගාසනං අග්ගෝදකං අග්ගපිණ්ඩං යනුවෙන් මහණෙනි වැඳීම දුටු විට අසුනින් නැගිටීම, ඇඳිලි බැඳ වැඳීම, පවන් සැලීම ආදී වත් කිරීම, අග්‍රාසනය, අග්‍රෝධකය, අග්‍රපිණ්ඩය යන මේවා වැඩිමහලු පිළිවෙලින් පිළිගැනීමට අනුදනිමි වදාළසේක. භික්ෂූන් වහන්සේ විසින් නොවැඳිය යුතු පුද්ගලයෝ දස ඉමේ භික්ඛවේ අවන්දියා පුරේ උපසම්පන්නේන පච්චා උපසම්පන්නෝ අවන්දියෝ අනුසම්පන්නෝ අවන්දියෝ නානා සංවාසකෝ බුද්ධත්තරෝ අදම්මවාදී අවන්දියෝ මාතුගාමෝ අවන්දියෝ පණ්ඩකෝ අවන්දියෝ පරිවාසිකෝ අවන්දියෝ මූලාය පටිකස්ස නා රහෝ අවන්දියෝ මානත්තාරහෝ අවන්දියෝ මානත්ත චාරිකෝ අවන්දියෝ අබ්බානාරහෝ අවන්දියෝ ඉමේකෝ භික්කවේ දස අවන්දියෝ චුල්ලවග්ගපාලි සේනාසන කන්දකම් තේරුම මහණෙනි මේ පුද්ගලයෝ දස දෙනා නොවැඳිය යුත්තෝය පළමුවෙන් උපසම්පන්න වූවන් විසින් පසුව උපසම්බන් වූවන්ට නොවැඳිය යුතුය අනුසම්පන්නයන්ට නොවැඳිය යුතුය. නානා සංවාසක අධර්මවාදී වැඩිමහලු භික්ෂුවට නොවැඳිය යුතුය. ස්ත්‍රියට නොවැඳිය යුතුය. පණ්ඩකයාට නොවැඳිය යුතුය. පිරිවෙස් පුරන භික්ෂුවට නොවැඳිය යුතුය. මූලාය පටිකස්සනයට සුදුස්සාට නොවැඳිය යුතුය. මානතයට සුදුස්සාට නොවැඳිය යුතුය. මානත පුරණ තැනැත්තාට නොවැඳිය යුතුය. අබ්බාන කර්මයට සුදුසුව සිටින තැනැත්තාට නොවැඳිය යුතුය. මහණෙනි, මේ දස දෙනා නොවැඳිය යුත්තෝය. නොවැඳිය යුත්තන්ට වඳින්නා වූ භික්ෂුවට දුකලා ඇවත් වේ. මෙහි දැක්වෙන පරිවාසික මූලාය පටිකස්සනාරහ මානත්තාරහ මානත්තචාරික අබ්බානාරහ පුද්ගලයෝ කවරහුද යන වග විනය නොදත ආයට තේරුම් ගත නොහැකිය. ග්‍රන්ථයේ මහත් වන බැවින්ද පොදු ජනයාට එයින් වන විශේෂ ප්‍රයෝජනයක් නැති නිසාද ඒ පුද්ගලයන් ගැන විස්තර නොකරනු ලැබේ. තයෝ මේ භික්කවේ පුද්ගලා වන්දියා පච්චා උපසම්පන්නේන පුරේ උපසම්පන්නෝ වන්දියෝ නානා සංවාසකෝ බුද්ධත්තරෝ ධම්මවාදී වන්දියෝ සදේවකෝ භික්කවේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සස්සමනක් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ වන්දියෝ චුල්ලවග්ග සේනාසන කන්දකම් තේරුම මහණෙනි මේ පුද්ගලයෝ තිදෙන වැඳිය යුත්තෝය. පසු උපසපන් භික්ෂුව විසින් පෙර උපසපන් භික්ෂුවට වැඳිය යුතුය. නානා සංවාසක ධර්මවාදී වැඩිමහලු භික්ෂුවට වැඳිය යුතුය. මහණෙනි දෙවියන් මාරයන් සහිත වූ බ්‍රහ්මයන් සහිත වූ ලෝකේහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙවි මිනිසුන් සහිත වූ සත්ව සමූහයන් තථාගත අරහත් සම්්‍යක් සම්බුදුන් වහන්සේ සෑම දෙනා විසින් වැඳිය යුතු වන්නාහ. වන්දනීය වස්තු ජන සංග්‍රහ පිණිස තථාගතයන් වහන්සේ ජනපද චාරිකාවෙහි වැඩම කළ කලෙහි සවැත් නුවර වාසීහු සුවඳ මල් ආදී පූජා වස්තුන්ගෙන දෙවුරම් වෙහෙරට පැමිණ සර්වඥයන් වහන්සේ නොදැක ඒ වස්තුන් පුදන්නට කෙනෙකු හෝ තැනක් නැතිව බුදුන් වහන්සේ වැඩ සිටින ගඳ කෙලිය දොරකඩ බිම හලා යන්නට ඌහ. එයින් ඔවුන්ට සතුටක් ලබන්නට නොහැකි විය. අනේ පිඩු මහසිටානෝ ඒ බව දැක ලෝකනාථයන් වහන්සේ වෙත ගොස් ස්වාමීනි සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ ජනපද චාරිකාවෙහි වඩින කල්හි මේ විහාරය හිස් වන්නේය. සුවඳ මල් ආදියගෙන පිදීම සඳහා පැමිණෙන සදහැවතුන්ට ඒවා පිදීමට තැනක් නැත්තේය. ඒ බව තථාගතයන් වහන්සේට සැලකොට මෙහි පූජනීය ස්ථානයක් කළ හැකිද නොහැකිද කියා උන්වහන්සේගෙන් දැනගනු මැනවි සැලකලහ. සිටුතුමාගේ ඉල්ලීම පරිදි ආනන්ද මහතෙරුන් වහන්සේ සුදුසු අවස්ථාවක් බලා මහා කාරුණිකයන් වහන්සේ වෙත එළඹ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස චෛත්‍ය කොතෙක් වන්නේදයි විචාලහ ආනන්දය චෛත්‍ය තුනක් ඇත්තේයයි තථාගතයන් වහන්සේ වදාළහ ස්වාමීනි ඒවා කවරහුද යයි පිළිවිසූ කලෙහි ශාරීරික චෛත්‍ය පාරිභෝගික චෛත්‍ය උද්දේශික චෛත්‍ය යන මේ වායයි වදාළ සේක. එකල්හි ආනන්ද ස්තවීරයන් වහන්සේ ස්වාමීනි නුඹ වහන්සේ ජීවමාන කල්හි චෛත්‍ය කළ හැකිද යැයි පිළිවිසූහ. එකල්හි තථාගතයන් වහන්සේ ආනන්ද ශාරීරිකං සක්කා තන්හි බුද්ධානං පරිනිබ්බුත කාලේ හෝති උද්දේශිකං අවත්තුකං මමායන් මත්තමේව හෝති බුද්දේහි පන පරිබුද්ධෝ මහා බෝධි බුද්දේසු දරන්තේසු පරිනිබ්බුතේසු පි චේතියමේව යනුවෙන් ආනන්දය ශාරීරික චෛත්‍ය නොකල හැකිය. ඒ බුදුවරුන් පිරිණිවී පසු ඇතිවේය. උද්දේශික චෛත්‍යයට ශාරීරික පාරිභෝගික වස්තුවක් නැත. එය සිතින් ආදරය කිරීම මාත්‍රයමය. බුදුර් පාරිභෝගික කළ බෝධිය බුදුවරයන් ජීවමාන කලෙහිද චෛත්‍යමය යැයි වදාළසේක. එකල්හි ආනන්ද තෙරුන් වහන්සේ ස්වාමීනි නුඹ වහන්සේ බහැර වැඩම කළ කලෙහි මේ දෙවුරම් වෙහෙර පිළිසරණ නැතියක් වන්නේය මිනිසුන්ට පූජනීය ස්ථානයක් මෙහි නැත. එබැවින් මහා බෝධියෙන් බීජයක් ගෙන්වා ජේතවන ద్వාරයේහි රෝපණය කරවන්නෙමි සලකලහ. යහපති ආනන්දය එසේ කල කලෙහි මා මෙහි নিরතුරු වාසය කරන්නාක් වැනි වන්නේයයි තථාගතයන් වහන්සේ වදාළහ. තෙරුන් වහන්සේ කොසල් රජුටත් අනේ පිළිසිඩුටත් විශාකා උපාසිකාවටත් දන්වා ජේතවන ద్వාරයේහි වලක් කනවා මහා බෝධියෙන් ඵලයක් ගෙන්නා ගෙනෙනා ලෙස මුගලන් මහතෙරුන් වහන්සේට ආරාධනා කළහ. උන්වහන්සේ යහපතයි givis අහසින් මහ බෝ මැඩට ගොස් නටුවෙන් ගිලිහි වැටෙන බෝ ගෙඩිය බිමට එන්නට මත්තෙන් සිවුරටගෙන දෙවුරම් විහෙරට ගෙනවිත් ආනන්ද ස්තවීරයන්ට දුන්හ. ආනන්ද සේවීරයන් වහන්සේ අද බෝධිය රෝපණය කරමුයි කොසල් රජුට දැන් වූහ. රජතුමා සවස් කාලයේහි මහ පිරිවරින් සියලු උපකරණද ගෙන්වාගෙන පැමිණියේය. අනේ පිඩිසිටුමා හා විශාකාවන්ද අන් බොහෝ සදහැවතුද පැමිණියහ. තෙරුන් වහන්සේ බෝධි රෝපණ ස්ථානයේහි රන් කටාරමක් තබවා එහි පතුල සිදුරු කරවා එහි සුවඳ කලල් පුරවා මෙය රෝපණය කරනු මැනවයි කියා බෝපලේ රජුට දුන්හ. හෙතෙමේ මේ රජය සෑම කල්හි අප අත තිබෙන්නේ නැත. මා රෝපණය කළහොත් රජය හිමි කරගත් අනෙකෙකු විසින් අනාගතයේ මේ පූජනීය වස්තුව විනාශ කරන්නටත් බැරි නැතය. කියා සිතා බෝපලය අනේ පිඩුසිටුමා අත තැබීය. සිටුතුමා එය රන් කටාරමෙහි රෝපණය කළේය. එකෙනෙහි බොහෝ ජනයා බලා සිටියදීම එයින් මහත් වූ අංකුරයක් පැන නැගී පස්රියනක් උස් කඳ ඇති සතර දිගට හා උඩට පනස්රියන් අතු ඇති මහා බෝරුකක් විය. ඒ ප්‍රාතිහාර්ය දැක පැහැදනා වූ රජතෙමේ රන් රිදී කල 800ක සුවඳ පැන් පුරවා මල් පොකුරු තබා බෝධිය වටා තැබවීය. සත්‍රුවන් වේදිකාවක් කරවීය. රන් මිශ්‍ර වැලි බෝධිය වටා විසිරවීය. ප්‍රාකාරයක් කරවා සත්‍රුවන් දොරටු හල් කරවීය. ආනන්ද සේවීරයන් වහන්සේ තථාගතයන් වහන්සේ වෙත එළඹ ස්වාමීනි නුඹ වහන්සේ මහා බෝධි මූලයේහි සමවත් සමාපත්තීන්ට මා රෝපණය කළ බෝරුක් මුලද වැඩහිඳ මහජනයාට යහපත පිණිස සමවැදුණු මැනවයි ආරාධනා කළහ. ආනන්දය මා මහා බෝ මැඩ සමවත්වලට සමවැද හිඳීම දැරිය හැකි අන්බිමක් නැතැයි බුදුන් වහන්සේ වදාළසේක. එසේනම් ස්වාමීනි මහජනයාට හිත පිනිස මේ බිමට දැරිය හැකි පමණ සමවත්වලට සමවදිමින් මේ බෝධිය පරිභෝග කරන සේක්වායි ආරාධනා කළහ. බුදුන් වහන්සේ එක් රැයක් සමාපatti වලට සමවැදිමින් එහි වැඩ සිට බෝධි මූලය පරිභෝග කළසේක. ආනන්ද සෙවීරයන් වහන්සේ විසින් රෝපණය කර වූ බැවින් ඒ බෝධිය ආනන්ද බෝධිය නමින් ප්‍රකට විය. උන්වහන්සේ කෝසල රජාදීන්ට දන්වා මහත් වූ බෝධි පූජාවක්ද කරවූහ. ඒ බෝධි පූජා නිමිත්ත කොට තථාගතයන් වහන්සේ කාලිංග බෝධි ජාතකයේ වදාළසේක. චෛත්‍ය තුන් වර්ගය ඉහත දැක්වූයේ කාලිංග බෝධි ජාතකයේ නිදාන කතාවය. එහි දැක්වෙන පරිදි ශාරීරික චෛත්‍ය පාරිභෝගික චෛත්‍ය, උද්දේශික චෛත්‍යයයි චෛත්‍ය තුන් වර්ගයක් ඇත්තේය. මේ චෛත්‍ය තුන් වර්ගය නියම කර ඇත්තේ බුදුරදුන් නැති කලෙහි උන්වහන්සේට කරන වැඳුම් පිදුම් ඒ චෛත්‍යයන්ට හෝ චෛත්‍ය ස්ථානයන්හි හෝ කිරීම පිණිසය. චෛත්‍ය යනු සංස්කෘතික වචනයකි. පාලි වචනය චේතිය යනුයි. පිරිනිවන් පා වදාළ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ඉතිරි වූ ශාරීරික ධාතුන් උන්වහන්සේගේ ශාරීරික කොටස්ම වන බැවින් ඒ වාද තථාගතයන් වහන්සේට මෙන් වැඳුම් පිදුම් කිරීමට ගරු බුහුමන් කිරීමට සුදුසුය. ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කොට කරන ස්තූපද එසේම වැඳුම් පිදුම් කිරීමට සුදුසු බැවින් ශාරීරික චෛත්‍ය නම් වේ. බුදුන් වහන්සේ විසින් පරිභෝග කළ ශ්‍රී මහ බෝධීන් වහන්සේද පාරිභෝගික චෛත්‍යය. ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ශාඛාවන්ගෙන් හා බීජයන්ගෙන්ද ඇති වූ බෝධි වෘක්ෂයෝද පාරිභෝගික චෛත්‍යයෝය. ඒ પરම්පරාවට අයත් සකල බෝධි වෘක්ෂයෝද පාරිභෝගික චෛත්‍ය වශයෙන් සැලකනු ලැබෙත්. තථාගතයන් වහන්සේ පරිභෝග කළ පාත්‍ර, චීවරාදී වස්තුන්ද පූජනීයෝය. ඒවා තන්පත් කොට කරන ලද චෛත්‍යයෝද පාරිභෝගික චෛත්‍යයෝය. ශාරීරික පාරිභෝගික වස්තු නොපිහිටුවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන පුද සත්කාර කිරීම පිණිස පිළියෙල කරනු ප්‍රතිමා හා ස්තූපයෝ උද්දේශික චෛත්‍යෝය. බුද්ධ පටිමා උද්දේශික චේතියං යනුවෙන් කුද්දක පාට අටුවාවෙහි බුද්ධ ප්‍රතිමාව උද්දේශික චෛත්‍ය බව දක්වා තිබේ. පුරිනුපාද කත්තේරාපදාන පුලීන තූපියත්තේරාපදාන යනාදී අනුව බලන කලෙහි ශාරීරික පාරිභෝගික වස්තු නොපීටුවා බුදුන් වහන්සේ උදෙසා කරන ස්තූපයත් උද්දේශික චෛත්‍ය වශයෙන් පිළිගත යුතුය. ශාරීරික පාරිභෝගික වස්තුන් පිහිටුවා කරන ස්තූපයෝ ඒ වස්තුන්ගේ පූජනීය භාවය නිසා චෛත්‍ය වෙති. ඒ වස්තුන් නැතිව කරන බුදු පිළිම හා ස්තූප මේ බුදුන් වහන්සේගේ ප්‍රතිමාවය මේ බුදුන් වහන්සේ උදෙසා කරන ලද ස්තූපය කියා මහජනයා කරන ගෞරවාදර නිසා චෛත්‍ය වේ උද්දේශිකං අවත්තුකං මම යන මත්තමේව හෝති යන දේශනා පාඨයෙන් දැක්වෙන්නේ ඒ අදහසය. ඇතැම්හු ඒ පාඨය වරදවා තේරුම් කරමින් උද්දේශික චෛත්‍ය කියා වස්තුවක් නැත. එබැවින් බුදු පිළිමය උද්දේශික චෛත්‍ය නොවේ යැයි ජනයා මුලා කෙරෙති. චෛත්‍යයක් වන්නට වස්තුවක් තිබිය යුතුයමය. වස්තුවක් නැතහොත් චෛත්‍යයක්ද නැත. වස්තුවක් නැතිව චෛත්‍යයක් කීම තේරුමක් නැති පිස්සු කතාවකි. උද්දේශිකං අවත්තුකං යන පාඨයෙන් දක්වන්නේ උද්දේශික චෛත්‍යයට ශාරීරික පාරිභෝගික වස්තුවක් නැති බවය. කියන ලද චෛත්‍ය තුන් වර්ගය බුදුවරුන් පිළිබඳ චෛත්‍යයෝය. ධර්ම චෛත්‍ය කියා තවත් චෛත්‍යයක්ද ඇත්තේය. දහම් පොත්පත් තැන්පත් කොට කරන ස්තූපය ධර්ම චෛත්‍යයයි. මෙකල පොත්මද ධර්ම චෛත්‍ය වශයෙන් සැලකනු ලැබේ. මෙකල බෞද්ධයන් චෛත්‍ය යන නම ව්‍යවහාර කරන්නේ ස්තූපවලට පමණකි. චෛත්‍ය වන්දනාව චෛත්‍ය වන්දනාව හා පූජාව යන දෙආකාරයකින් කළ හැකිය. දාගැබ බුදු පිළිම බෝරුක් වෙත ගොස් බුදුන් වහන්සේ සිහිකොට බුදුගුණ සිහිකොට බුදුනට වැඳීමක් පිදීමක් වශයෙන් ඒ තැන්වලදී වැඳුම් පිදුම් කිරීම එක් ක්‍රමයකි. එසේ වඳින්නහුට බුදුරදුන්ට වත් කිරීමේ සිතින් සිතින්ම මලසුන් පිරිසුදු කිරීම මලු හැමදීම කසල ඉවත් කිරීම තන ආදිය ඉවත් කිරීම චෛත්‍ය පවිත්‍ර කිරීම බෝරුක් වලට පැන්වත් කිරීම ආදී වත් කළ හැකිය. එසේ කරන්නහුට ඇතිවන කුසල කෙලින්ම බුදුරදුන් අරමුණු කොට ඇතිවන ඒවා බැවින් වඩා උසස් වේ. මේ බුදුරදුන්ගේ ධාතු පිහිටි චෛත්‍යකය බුදුරදුන් පාරිභෝග කළ වස්තුවක බුදුරදුන්ගේ පිළිරුවකයයි සලකා ඒ චෛත්‍යවලට වැඳුම් පිදුම් කිරීම අනිත් ක්‍රමයයි. එසේ වැඳුම් පිදුම් කරන්න උන්ට ඇතිවන කුසලය චෛත්‍යයන් අරමුණු කොට ඇතිවන්නක් බැවින් පළමු ක්‍රමයෙන් ඇතිවන කුසල් තරම් උසස් නැත. එහෙත් ඒවා සුළු කොට නොසිතිය යුතුය. ඒවාත් ත්‍රිවිධ සම්පත්තිය සලසා දෙන කුසල්ය. යේහි කේචි ආනන්ද චේතිය චාරිකං අහින්ද දන්තා පසන්න චිත්තා කාලං කරිස්සන්ති සබ්බේතේ කායස්ස වේදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං uppajjissanti යනුවෙන් ආනන්දය චෛත්‍ය වන්දනාවෙහි ඇවිදින්නා වූ යමෙක් පහන් සිතින් කලුරිය කෙරෙද්ද ඕහු මරුණින් මතු ස්වර්ග ලෝකයේහි උපදින්නාහ යයි මහා පරිනිර්වාණ සූත්‍රයේහි වදාරා ඇත්තේය චෛත්‍ය වන්දනාව කරන තැනැත්තන් විසින් බොහෝ පින් සිදු කර ගැනීමට නම් වන්දනා කිරීම මාත්‍රයෙන් නොනැවතී මලසුන් පිරිසිදු කිරීම ඇමදීම් චෛත්‍ය පිරිසිදු කිරීම ආදියත් කළ යුතුය. අසුක විහාරයේ චේතියං වන්දිස්සාමීති නික්ඛමිත්වා පසන්න චිත්තා අන්තරාකාලං කරොන්තාපි අන්තරායේන සග්ගේ පතිට්ඨ හිස්සanti යනුවෙන් අසවල් විහාරයේහි චෛත්‍ය වඳින්නෙමෙයි නික්ම ගොස් පහන් සිතින් අතරමඟ කලුරිය කරන්නෝද වැරදීමක් නැතිව ස්වර්ගයේහි උපදින්නාහයයි මහා පරිනිබ්බාන සුත්ත අට කතාවෙහි දක්වා ඇත්තේය.